ධර්ම දේශනාව පවත්වනු ලබන මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ ච භික්ඛවේ සම්මා සමාධි ඉද භික්ඛවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡේ යකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පතමජ්ජානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං ඕපසමා අච්ඡත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒ ුතියඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපක්ඛෝත විහෙරති පීතියාච විරාගා උපක්ඛෝත විහෙරති සතෝ සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති යං තං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහෙරති තේ තං තතියඥානං උපසම්පජ්ජ විහෙරති සුකස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සං අත්ථංගම අදුක්ඛම සුඛං උපේක්ඛං සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්ඛවේ සම්මා සමාධි ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යන්ති ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්න අවසරයි මේ මේ වාතික භාවනානුයෝගී උපාසක මහත්වරුත් ඉදිරිපත් කරගෙන මේ සතිපට්ඨාන සූත්‍රයේ දිගේ පවත්වාගෙන එනු ලබන ධර්මදේශනා මාලාවේ අද අංක 106. ඒ කියන්නේ මේ වෙනකොට අපි සතිපට්ඨාන සූත්‍රයේ සෑම තොරතුරක්ම වාගේ අපේ ශක්ති ප්‍රමාණයට ඉදිරිපත් කරගෙන තියෙනවා. අද ඒ අවසාන පියල්ල තමයි අවසානම කොටස තමයි සාකච්ඡාවට ගත්තේ. ඒකට නම වශයෙන් කියනනම් අපි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වන සම්මා සමාධිය. සම්මා සමාධිය සම්පූර්ණ වීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙන බව මේ තාක්කල් බණහපු මීට කලින් බණහපු කවුරුත් වගේ දාන්න දෙයක්. මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වීම සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයේ සම්පූර්ණ වීම වගේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය සම්පූර්ණ වීමෙන් චතුරාර්ය සත්‍ය සම්පූර්ණ වෙනවා. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ සත්‍ය පර්වය සත්‍ය කොටස් හතර කතා කරන පර්වය સમાપ્ત වෙනවා. ඒ කොටස સમાપ્ત වීමෙන් ධම්මානුපස්සනාව කියන සම්පූර්ණ කොටසම સમાપ્ત වෙනවා. ධර්මානුපස්සනාව කියන කොටස સમાપ્ત වීමෙන් සතර සතිපට්ඨානයේ හතරවෙනි කොටස સમાપ્ત වීමෙන් සතර සතිපට්ඨානෙම સમાપ્ત වෙනවා. ඒ නිසා ධර්ම කාරණා විග්‍රහ කිරීමකින් බලනකොට මේ සම්මා සමාධියේ විග්‍රහයෙන් සතිපට්ඨාන සූත්‍රයේ හමාරේ ධර්ම කරුණ වල හැමාරේ අවසානයේ දැක ගන්න පුළුවන්. මේ සමාධිය සාකච්ඡා කරන්න පුළුවන් විවිධ පැති විවිධ දෘෂ්ටි කෝණ විවිධ ආකල්ප දිගේ. එහිදී මේ බණ අහන පිරිසට ප්‍රධාන වශයෙන් තමන් දැනලමත් දන්න මේ ප්‍රසිද්ධ චෛතසිකයේ සමාධිය ගැන විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සමත සමාධි සහ විපස්සනා සමාධි කියන කොටස් දෙකට දාලා. මේ දෙකටම අදාළ දැනුම් ඇති, දෙකටම අදාළ අත්දැකීම් ඇති පිරිසක් මෙහි ගත කරනවා. ඒ පිරිසට සමත භාවනාව නැත්නම් සමත සමාධිය ගැන කියන බණක් ඇහෙනකොට ඒක තමන්ගේ පරෝජෙන්ට හරවගන්නේ කොහොමද කියන දැනුම තබාගත යුතුයි. ඒ වගේම තමයි එවැනි සමත භාවනාවක් කරන කෙනෙකුට විපස්සනා සමාධිය ගැන යමක් කියනකොට ඒක තමන්ගේ භාවනා ජීවිතේට කිට්ටු කරගන්නේ කොහොමද කියන එකත් දැනගෙන තිබිය යුතුයි. එහෙම නොවුනොත් ඒ <clears throat> තමන්ට අදාළ නොවන කොටසේ ධර්ම ඇහෙනකොට විපිලිසර ගතියක් ඇති වෙනවා, වික්ෂිප්ත ගතියක් ඇති වෙනවා. ආනේ නොවීම සඳහා මේ දෙකටම හේතු වෙන්නේ මේ සමාධිය කියන චෛතසිකය පිළිබඳව ඇත්තා වූ මේ දෘෂ්ටි කෝණ දෙක. මේ ආකල්ප දෙක. මේ බලන හැටි බලන පැති දෙක. ඒක නිසා සමාධිය සමථ සමාධිය විපස්සනා සමාධිය කියන වශයෙන් බෙදලා දැක්වීම සාමාන්‍ය <clears throat> සංග්‍රහ පොත්වල බුද්ධ ආගම සම්බන්ධව භාවනාවකට සම්බන්ධව දක්වන පොත්වල ප්‍රසිද්ධයි. මෙන්න මේ අදහස තවත් කුළු ගැනීමට තමයි සම්මත ධ්‍යාන සහ විපස්සනා ධ්‍යාන වශයෙන් මේක ඉදිරිපත් කරන්නේ. එතකොට අලුත් යමක් වාගේ. අර ප්‍රශ්නේම අර මාතෘකාවම ඊටත් වඩා තීව්‍ර කරලා දක්වනවා. ඒ මොකද සම්මත ධ්‍යානය කියන එක බොහෝමත්ම ප්‍රසිද්ධ ත්‍රිපිටක ග්‍රන්ථ ගත ඉදිරිපත් කිරීම. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කලිමුත් ඒ සමත ක්‍රමවලට ධ්‍යාන ඇති කරගෙන තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් මේ ලෝකයට හම්බෙච්ච උත්කෘෂ්ඨම දායාදය තමයි විපස්සනාව. ඒ විපස්සනාටත් විපස්සනා සමාධියක් අවශ්‍යයි. ඒ විපස්සනා සමාධියත් අර සමත සමාධිය වගේ කියලා කල්පනා කරන ගලපන ගටලා ගලපා බලන අවස්ථාවේදී සමත ධානයේ ඇත්තා වූ යම් යම් සමානාත්මතා මේ විපස්සනා ධාන කියන අලුත් සංකල්පයට එකතු කරලා පෙන්නකොට ඒ ගැන සංසන්දනාත්මක බලන නැත්තන්ට අලුත් හිතක් ඇති කරගන්න පුළුවන්. අලුත් අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියනට වඩා සමත ධ්‍යාන සහ විපස්සනා ධ්‍යාන කිව්වහම ඒකේ ලොකු උද්‍යෝගයක්. ලොකු දැඩි රැඩිකල් සලකා බැලීමක් සිදේ. ඒක හොඳයි ඒක තියෙන්න ඕන යෝගාවචරය ගාව ධම්ම විචේ සම්බොධ්ජංගේ තියෙන්න ඕන. ඒ සඳහා බලනකොට මේ සරුවච්චන් වහන්සේ සමත ධ්‍යාන අදහස් කරගෙන දේශනා කරන්නට යෙදුන මේ කොටස් හතර විපස්සනා ධ්‍යාන කියන සංකල්පයේ පැත්තෙන් බලනකොට කොච්චරක් භාවනා ජීවිතය Taman දකින අත්දැකීම් වලට කිට්ටුද කොච්චරක් ඒ සැකිල්ලට ඒ ප්‍රස්ථාරයට ගොනු කරලා යොදලා බලා ගන්න පුළුවන්ද කියලා බලනකොට තේරෙන පටන් අර ගන්නවා ඒක මූල ධර්ම වශයෙන්ොත් තමන්ට ලොකු අලුත් රසයක් නැවුම් රසයක් ඇති කරනවා අත්දැකීම් පැත්තෙන් බැලුවත් ඒ සරුවචනාංශයේ අදහස් කරපු දේවල් මේ සුද්ධ විපස්සනා කරන ඇත්තන්ටත් ඒ ආකාරයෙන්ම අත්දකින්න පුළුවන් කියලා හිතනකොට ලොකු සමීපකමක් ලොකු තමන්ගේ භාවනා පිළිබඳව විශ්වාසයක් විශ්වසනීය භාවයක් ඇති ඒක නිසා අපි මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමගිව එකමුතුව මේ විදිහට විපස්සනා ධ්‍යාන කියන මේ අලුත් අදහසයි. ඒ විපස්සනා ධ්‍යාන ගැන ගත්තත් අර සමත ධ්‍යානයේ විස්තරයේ වශයෙන් ඉදිරිපත් කරපු ඉදපික්කවේ බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පතම් පටමඥානං උපසම්පච්ච විහෙරති. ඒක සාමාන්‍යයෙන් සම්මත විග්‍රහයකට පරිවර්තනය කරන බැලුවොත් මහණි මේ ශාසනයේ භික්ෂුව සංසාරේ බය දක්නා වූත් ඒ සංසාර බය ජනක සංසාරයෙන් එකට වීමට කටයුතු කරන්නා වූත් කෙනාට භික්ෂුව කියලා කියනවා විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ. කාමයාගෙන් සහ අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේක වෙලා. කායි විවේකයේ මෙතනදී සඳහන් කරනවා. ඒ කියන්නේ අකුසල ධර්මයන්ගේ කාම ධර්මයන්ගෙන් පිරිච්ච ලෝකෙන් වෙන් වෙලා. කායික වශයෙන් වෙන් වෙලා. අතහැරලා. නික්මිලා. ආනෙකට කියන විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. ඊට කලින් අර ආනාපාන සති භාවනා ගැන කතා කරනකොට අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වශයෙන් මේ කියන විවිච්ඡ කාමේ සහ නැත්නම් කාමයාගෙන් ලැබෙන විවේකයේ සහ අකුසලයන්ගෙන් ලැබෙන විවේකයේ විස්තර කළා කියලා. ඒක මෙතෙන්දි හිතර ගන්න ඕනේ. ඒ පුද්ගලයා අරඤ්‍යගත වෙලා හෝ රුක්ඛමූලගත වෙලා හෝ ශුඤ්ඤාගාරගත වෙලා අනේ මට මේ කාමයාගෙන් වෙන් ගන්න වෙන්න අපේක හොඳා. අනේ මට මේ අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙන්න ලැබිච්ච එක හොඳයි කියලා ඒ වෙන්වීම අගය කරනවා. ඒක හරියට කියනවා නම් භයානක රෝගයක් සහිත එහෙම නැත්නම් ඔද්දල් වෙමින් පවතින, වැඩෙමින් පවතින, ජීවිතය හානි කරමින් පවතින රෝගයකින් පෙළගෙන ශල්‍ය කර්මයකට භාජනය කරන්න වෙනකොට ශල්‍යාගාරයකට යන්නේ ඒ ශල්‍යාගාරය තුළ විස බීජ නැහැ, නොයන වාට අරුණු කාරණා දලකලා තියෙනවා. ආවත් ඉක්මනට ඒවා නසන්න පුළුවන් උපකරණ තියෙනවා. ඒ සායි ශල්‍යගාරය ඊ ගාවට කරන්න තියෙන මේ ශල්‍ය කර්මයට පූර්ව අවශ්‍යතාවයක්. ඒ ශල්‍යගාරයට පිවිසෙන වෛද්‍යවරු, උපස්ථායක උපස්ථායිකාවන්, ඒ වාගේ උපකරණ, ඔය ඇඳ කුටු මෙත්ත තේරම විජ විජ විස බීජානුහරණය කරලා තියෙනවා. විස බීජ වලින් තොර වෙන්න ඕන. කාටවත් ඒ වෙලාව යන්න එන්න දෙන්නෙත් නෑ බලන්න. ඒ මොකද යන්නේ එන්නේ විස බීජ තමයි. අනිත් ඔක්කොම එහෙම විස බීජ වාගේ. ඒ මොකද ඒ අත්ව විස බීජත් එකයි ඒ අත්ඬ මේ අනිකුත් බීජත් එකයි. ඉතින් ඒගොල්ලෝ එහෙට යන්න එන පටන් ගත්තොත් අර කරගෙන යන ශල්‍ය කර්ම කරන්නේ බෑ. ඉතින් ඒ නිසා අද මේ ශල්‍ය කර්ම ක්‍රමයේ ශල්‍ය කර්ම ක්‍රමයේදී ජීවාණු හරණය කියලා කියන්නේ මේ විස බීජ හරණ ක්‍රමය වෛද්‍ය විද්‍යාව කියලා හඳුන්වන බටහිර වෛද්‍ය විද්‍යාවේ කොච්චර දියුණු කරලා තියෙනවද කියනවා. අද ප්‍රධාන වශයෙන්ම ආයුර්වේදයත් පරිසර වෛද්‍ය විද්‍යාවත් අතර තියෙන එකම වෙනස ඔච්චරයි. ඒකේ තියෙනවා මේ ශල්්‍ය කර්ම ක්‍රමය. ඒ මොකද සම්පූර්ණ ජීවාණුහරණය කරපු තැනකට ගෙනියලා ලේඩක් කපලා කෑල්ල අරන් දාලා ආයෙ මහන්න පුළුවන්. ආයුර්වේදයේ මේක තිබුණා. නමුත් ආයුර්වේදයේ මේක ඉතර දිනු කරේ නැහැ. ඒක නිසා ආයුර්වේද ක්‍රමය මේ පැරණි වැදි ක්‍රම වලට ගිහිලා තියෙනවා. මේ ශල්්‍ය කර්ම ක්‍රම සහිත ශල්‍යාගාර සහිත අලුත් දේවල් වලට ඕන තරම් ගෙවලා යන්න නව බටහිර පන්නේට පුදුමාකාර ජනප්‍රිය භාවයක් ඇති වෙලා තියෙනවා. ඒ මොකද අර විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ කියෝ වගේ ඒ කෙලස් වලින් තොර අකුසල ධර්ම වලින් තොර තැනකට ගිහිල්ලා වැඩේ පටන් ගන්නකොට විශාල හිතේ අලුත් වීමක් ඇති කරගන්න ඉඩ තියෙනවා. අලුත් වෙන්න අවස්ථාව තියෙනවා. එනිසායි මේ අධීර ශල්‍යකාරයක් ඒ ශල්‍ය කර්මයට අවශ්‍ය කරන වගේ බටේර වෛද්‍ය ක්‍රමයේ යනුව කැපී පේන වාගේ මේ වැදට බහිනවා නම් ඒකට සුදුසු පරිසරය පිළිබඳ වේයත් අදාළයි. ඒක නිසා විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලේ ධම්මයෝ දෙක කලවම් කරන්න බෑ. අකුසල ධර්ම සහ කාමයට එක්ක ඊගාවට සඳහන් කරන සවිතක්කං සවිචාරං විවේක ජම්පීති සුඛං වෙන්නේ නැහැ. මේ දෙක කලුසුදු වෙනසක් තියෙනවා. ඒ නිසා විතක්ක ਵਿਚාර සහිත පීති සුඛ සහිත ප්‍රථම ධානයට යන්න ඕනේ නම් මූල ධර්ම වශයෙන් කාමයන්ගේ වෙන් වෙන්න ඕනේ අකුසලයන්ගේ වෙන් වෙන්න ඕනේ. ආයන වෙන් වුණාට පස්සේ මේ කාමයන් සහ අකුසලයන් අපි සාමාන්‍ය නිවර්ණ වශයෙන් හඳුන්වනවා. කාම ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිදේ, උද්ධච්ච කුච්චේ විචිකිච්ඡාවේ. ආනේ එක එක නිවර්ණයකට ප්‍රතිපක්ෂ වූ ඒකාග්‍රතාවයේ කාමච්ඡන්දේ ප්‍රතිපක්ෂව නැගී හිටිනවා. එතනින් ගියාම ව්‍යාපාදයට විරුද්ධව ප්‍රීතිය නැගී සිටිනවා. ඊගාට උද්දච්චයට විරුද්ධව සුඛය නැගී සිටිනවා. උද්දච්ච කියන්නේ ඇසි ඇවිච්චිච්ච ස්පාසු නැති තත්ත්වය. ඒකට ප්‍රතිපක්ෂව සුඛය නැගී හිටිනවා. ඊගාවට තීන මිද්දේ කියලා කියන හිතේ නිදිමත ගතියට විරුද්ධව විතක්කේ අරමුණට හිත නැංවීම මෙනෙහි කිරීම නැගී සිටිනවා. එතකොට ඇතිවෙන්නා වූ සැක කියන විචිකිච්ඡාවන්ට විරුද්ධව ධම්ම විචේ නැගී සිටලා ධර්මයේ පිළිබඳව විනිශ්චිත භාවයක්, පිරිසුදු භාවයක්, පැහැදිලි භාවයක් කරන් දෙනවා. ආන්න විතර නීවර ධර්ම කියන පහ යටපත් කරලා ධානාංග කියන පහ මතු කරලා මතු වීමේ ඒක කඩයිම පැනලා එලිපත්ත පැනලා ධානාංග පැත්තට පැනීම අපි කියන ධානයකට සමවැදීම සමාපජ්ජනයක් කියලා. මෙන්න මේකම සමාපජ්ජනයකින් තොරව මේ සමාධියම ඇති කර ගැනීම තමයි විපස්සනාවදි කෙරේ. හැබැයි ඒතර සමාපatti නෑ. සමාව දියතිය. ඒ සමාධියේ ඉඳගෙන සමාපත්තියට සමවැදුණා නම් එතන තියෙන ධිට්ඨ ධම සුඛය අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී මෙනෙහි කරන ඥානෙ ක්‍රියාත්මක වෙන්නේ නැහැ සමාපත්තියේ. සමාපත්තියෙන් ලැබිච්ච සැපේ විඳගෙන ඉන්නේ එකයි. ඒ නිසා සමාධියේදී ඒ ඥාන දිනු කරන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම දිනු කරන්න පුළුවන් ගතියක් තියෙන නිසා විපස්සනාවට බෑ සමාපatti. විපස්සනාට අවශ්‍ය කරලා තියෙන සමාධි. මේ නිසා අටුවාව තෝරනවා සමාධි જાති තුනක් කියන අර්පණා සමාධි, උපචාර සමාධි සහ ක්ෂණික සමාධිය. අර්පණා සමාධිය කියලා කියන විදිහට සමාපත්තියකට සම වැදිලා බැසගෙන ගැලීගෙන ඉන්න අවස්ථාව. උපචාරය කියලා කියන්නේ ඒකට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා ගේ එලිපත්ත පණින්න ඉස්සෙල්ලා මිදුලේ ඉන්න වෙලාව. මේ දෙකේදීම යෝගාවචරයා ලැබුණා වූ ඒ උපචාර සමාධියෝ අර්පණා සමාධිය විඳගෙන සැපේ ගත කරනවා හැර මතුපන්ති දියුණුවක් වෙනස ඥානෙ වඩන්න අවස්ථාවක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න වෙලාවක් නැහැ. ඒ නිසා විපස්සනාවට යනකොට එන්නේ ඊටත් මේ පිට තියෙනා වූ කණික සමාධියේ ඒ ඒ චිත්තක්ෂණයේ අරමුණ මතුවෙන මතුවෙන තාලෙට පිටක්ක ਵਿਚාර වශයෙන් අරමුණට නංවමි අරමුණේ ඇත්තා වූ ස්වභාවික ලක්ෂණ දැක ගන්න පුළුවන් ක්ෂණික සමාධිය. මෙතනදී ඔන්න හොඳට යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් අර කලින් කිව්වා වගේ සමත යෝගාවචරෙන්ටත් විපස්සනා යෝගාවචරෙන්ටත් විපස්සනා සමාධිය සඳහා අරමුණු කරගන්නා වූ අරමුණෙත් සමථ භාවනාව සඳහා අරමුණු කරගන්නා වූ අරමුණෙත් මේ නිසා ප්‍රධාන වෙනසක් තියෙනවා. විපස්සනාව සඳහා සමත කණික සමාධියෙන් ඇති කරගෙන දෙන ඵලයේත් සමතය සඳහා උපචාර සමාධියේ සහ අර්පණා සමාධියෙන් ඇති කර දෙන්නා වූ ඵලයේ වෙනස්කම තමයි අපි අර කලින් කිව්වේ. සමත සඳහා දෙන ඵලයේ ඒ ඉන්න தත්ත්වයේ බුද්ධි විඳගෙන ඉන්නව හැර ඥාන වර්ධනය කරන්න බෑ. කනික සමාධියේදී ඒ තරම්ම තහවුරුකමක් මුල් බැස ගැනීමක් නැහැ. ඒ නිසා සමාධියේ ඥානෙ උනත් වඩා නීද තියෙනවා. මෙන්න මේ දෙක ඇති කර ගැනීමට ගන්න අරමුණු වලත් ප්‍රධාන වෙනස්කමක් තියෙනවා. මොකද සමත සමාධිය සඳහා වෙන විදිහට කියනවා නම් අපවචාර අපන සමාධිය සඳහා වැඩ කරනකොට අපි සම්මුති අරමුණක් තමයි අරමුණු කරන්නේ. ඒ සම්මුති අරමුණු ඉලක්කම් වශයෙන් 40යි. ඒක සීමිතයි. සම 40 කර්මස්ථාන කියන මේ සම 40 කර්මස්ථාන කියන්නේ සමර්ථ කර්මස්ථාන. විපස්සනාව සඳහා අරමුණු වෙන්නේ සම්මුතියක් නෙවෙයි සංස්කාර කොටසක්. සංස්කාර කොටසක් කියලා කියන්නේ අත්දකින්න පුළුවන් දෙයක්. ඒ අත්දකින්න පුළුවන් දේ මතයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බව වැටේ. ඒ දේ මතයි මේ සීක්‍රින් වෙනස් වෙන ගතිය, පෙළෙන සුළු ගතිය, Tamanට ආණ්ඩු මට්ටු කරන්න බැරි සාරයක් නැති ගතිය වැටේ. ඒ සම්මුති අරමුණක් ගත්තොත් බුදුහාමුදුරන්ගේ ගුණේ, එහෙම නැත්නම් සත්වයා කරේ ඇති කරුණාව, එහෙම නැත්නම් Taman දීපු දානයක් නිසා ඇති වෙන්නා වූ ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය, බුද්ධ සංඝානුස්සතිය, ධම්මානුස්සතිය කියන මොනම අරමුණක් ගත්තත් ඒක අත්දකින්න පුළුවන් එකක් නෙවෙයි. ඒක සම්මත දෙයක්. අන්නේ සම්මතේ මතින් ගිහිල්ලා ගත්ත සමාධියේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න බෑ. බුදුහාමුදුරගේ ගුණ වල අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලිලක් නැහැ. සංඝ ගුණ වල අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලිලක් නැහැ. බැලුවනම් ඒක සමතේ නෙවෙයි. ඒ නිසා අරමුණු වලත් පැහැදිලි වෙනසක් ඒ අරමුණු නිසා ඇති කරන්නා වූ සමත සමාධිය සහ විදර්ශනා සමාධියේ කවුරුත් පිළිගන්න මූලික වෙනස්කමක් තියෙනවා රස. කෘත්‍ය වෙනස්. ආන්නේ தত্ত্ব හොඳට තේරුම් අරගත්තට පස්සේ අපි සවිපස්සනා යෝගාවචරය ගත්තොත් අත්දකින්න පුළුවන් ආනාපානේ පූර්ණ අත්දැකීම හෝ පිම්බීම හැකිලිම අත්දැකීම නැත්නම් වම දකුණ වශයෙන් සක්මන් කිරීමේ අත්දැකීම ගත්තාම ඒකටම මේ විතක්ක ਵਿਚාර සවිතක්කං සවිචාරං විතර්කයේ වශයෙන් ඒ අරමුණ මෙනෙහි කිරීම ਵਿචාරයේ වශයෙන් මෙනෙහි කරන අරමුණ පිරිසිඳ පිරිසිඳ බැදී. මෙන්න මේ දෙක කනත විපස්සනා දෙතෑවරටම දෙකොටසටම ඉතාම වැදගත්. ඒ මොකද මේක තමයි භාවනා ප්‍රවිෂ්ඨය. මේකට උපමාවක් කියනවා නම් අපි ඔය විහාරේ තියෙන වගේ ලොකු පිත්තල පහනක් නැත්තම් පින්තල භාජනයක් අරගෙන ඒකේ කච්චල් බැඳිලා මලකට කතිය පතු වෙලා උපමට්ටම් නැති ගතිය දැක්කොත් අපි ඒක සුද්ධ කරනවා. පින්කමකට, බෝධි පූජාවට කිට්ටු වෙච්චාම. එතකොට අපිට මේ පිත්තල භාජනේ බඳින්න ඕනේ නම් ඒක එකාතකින් හොඳට පොළවට හෝ ගෝණියක් උඩ තියලා ඉර කරලා අල්ලගන්න. අනික් අතට මදින්න ඕනේ ද්‍රව්‍ය අරගෙන අර හෙල්ලෙන්න දෙන්නේ නැතුව අල්ලාගත්තා වූ පිත්තල භාණ්ඩේ තත්ින් අත යොදලා මදිනකොට මදිනකොට අර කුණු කච්චල් කැපිලා, තෙල් කුණු කැපිලා හරියට පිත්තලේ පිත්තලේ අමුතු නිලක් ගන්න ගන්න. අරහ පේන මට්ටමට වගේ එන්න පටන් ගන්නවා. ඒ සඳහා තනි යතින් නම් කවදාකවත් හොයන්න. මොකද තනි යතින් කරන්න ගත්තොත් භාජනේ නටනවා. භාණ්ඩේ නරනවා. ඒ නිසා නොසැලෙන්න අල්ලගන්න ඕන. නමුත් මේ අල්ලගෙන හිටියත් උදේ ඉඳලා හඳනකම් මැද්දේ නැත්තම් ඒක ඔපරේ. නිසා ඒකාතකින් අල්ලගන්න ඕන අනිකරින් මදි. ඒ නිසා එකමින් යොකට වැඩේ කරතයි. අල්ලගන්න එක නයි මදින්න එක නයි දෙන්නේ කිට හොඳයි. නමුත් ඊට වැඩිය මේ එකාතකින් අල්ලගන්න එකාතකින් මාදිනවා. ඒ වගේ තමයි විතක්කෙන් තමයි අරමුණ අල්ලලා දෙන්නේ. පිම්බෙන වෙලාවට පිම්බෙනවා කියලා අරමුණට විහිදුවනවා හිත. අල්ලගත්තනේ ඊට පස්සේ ਵਿਚාරයෙන් එක පිරිමැදව බලන්නවා. මේ පිම්බෙන වෙලාවදී මට මේක දැනෙන්නේ සැහැල්ලුවක් විදිහටද කම්පනයක් විදිහටද චංචලයක් විදිහටද මොන විදිහටද කියලා ඒ අරමුණ බුද්ධි විදිනවා රස විදිනවා අත්දකිනවා ඒ අත්දකින්න බැරි නම් අත්දකින දේ රස කරන්නේ නැත්නම් කියන්න බැරි නම් කොච්චරකල් භාවනා කරත් දෙද කප්ප වල කන්න වාගේ කිසිම රසයක් නැහැ. උණලෙටු කැඳ බොන්නා වාගේ කිසිම රසයක් නැහැ. නිසා යෝගාවචර තේරුම් ගන්න ඕනේ විපස්සනා ධ්‍යාන සඳහා කටයුතු කරනකොට මේ විතක්කේ යොදන අරමුණ රස බලන්නේ නැතුව අතහැරියානම් එහෙනම් ඉතින් යෝගාවචරයට ගාකල් යනවා භාවනාවේ හරයක් පද්ධතියකට යන්නේ. එනිසා යම් අරමුණකට විතක්කේ ගියාන විචාරයෙන් විමසුම් නුවණින් ඒ අරමුණ ඉස්සල්ලා දැක්කට වැඩිය මේ අවස්ථාවේදී මොකද්ද වෙනස්කම්? පිම්බීමට සාපේක්ෂව හැකිලිමේ මොකද්ද වෙනස්කම්? ආස්වාදයට සාපේක්ෂව ප්‍රස්වාසය ඇති වෙනස්කම්. ඉස්සල්ලා ආස්වාදයට සාපේක්ෂව දෙවෙනි ආස්වාදයේ වෙනස්කම්. තුන්වෙනි ආස්වාදයේ වෙනස්කම් ආදී වශයෙන් මේ සෑම අරමුණ විහිදුවන විහිදුවන වාරයක් පාසා නැත්නම් විතක්කේ පවත්තන පවත්තන වාරයක් පාසා මෙනෙහි කිරීම පවත්තන පවත්තන වාරයක් පාසා මේ ਵਿਚාරයේ මෙහිවන් නැත්නම් ඉතින් ඒ යෝගාවචරය මේ විතක්ක ਵਿਚාර දෙකෙන් සංප්‍රයුක්ත වෙච්ච පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය කියන මට්ටමට ය아가න්න බැරි වෙනවා. භාවනා රසයක් ඕජාවක් කවදාකවත් විඳින්න හම් වෙන්නේ. එනිසා විතක්ක ਵਿਚාර දෙකේ මේ ප්‍රායෝගික අගේ තේරුම් ගන්න. විතක්කේ තදින් අල්ල ගන්න. ਵਿਚාරේ විරිමත්. අර කියන කව කට්ටක මැද කට්ට හරියට හෙල්ලෙන්නේ නැතුව එක තැනක තිබ්බාම අනික් කට්ටෙන් පුළුවන් රවුම ගන්න. මැදගත්ත දැඩි කරලා අල්ලගත්තොත් රවුම් ඇඳ ගන්න බැරි වෙන විදිහටවත් එතකොට කව කට්ටේ රවුම් ඇඳ ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් මැදගත්ත නිතරම හෙල්ලෙනවා නම් තැන් තැන් වලට ඒත් කවදාකවත් රවුම සම්පූර්ණ වෙන්නේ නැහැ. පිය වෙන්නේ නැහැ. ඒ නිසා ආරමුණට වෙනාත නැත හිත මෙහෙවන්න ඕනේ. මෙහෙවන මෙහෙවන හැම වෙලාවකම හැම විතර්කයක් පාසාම විචාර රසය, විචාර බුද්ධිය මෙහෙවන්න. මම දැන් අරමුණ දැක්ක මට පින් වෙනවා හැකින්න පේනවා කිව්වට ඒකේ මොනම දෙයක් අත් හොඳයි. නමුත් ඒක ඉදිරියට යන්නම් ඉස්සලා පිම්බෙන වැඩි පස්සේ පිම්බීම වෙනසයි. පිම්බීම වැඩි හැකිලිම වෙනස. විනාඩි 5කට පස්සේ පිම්බීම වෙනස. 10කට පස්සේ වෙනස වශයෙන් දිග්ගටෝම රස බලන්න ඕන. ආන විතක්ක ਵਿਚාර දෙක ක්‍රියාත්මක වෙනවන සවිතක්කං සවිචාරං පීති සුඛං. එතකොට ඔන්න තේරෙන පටන් අර ගන්නවා අර ධර්මෝජා වෙන්න පටන් අර ගන්නකොට Tamanට දැන් නීවරණ ධර්ම දුරු වෙලා ඒ කියන්නේ හිතවිලි, වේදනා, සාද්ද පැත්තකට ගිහිල්ලා අර මොනම මූණට මොන දාලා අර මොනේම හිත බඳින තත්ත්වයට යනකොට ඔන්න ඒ යෝගාවචරයට මේ විපස්සනා ප්‍රයත්නය නිසා විපස්සනා කටයුත්තෙන් උපදිනා වූ මේ සමාධිය විපස්සනා සමාධිය එන්න පටන් ගන්නවා. ඒක ඇත්තට සමාධියක එක තැනක ඉඳන් බුද්ධි දෙන වෙලාවක් නෙමෙයි අරමුණ වඩ වඩා රස බලන වෙලාවක්. ක්‍රියාකාරී වැඩපිළිවෙලක්. ඒ නිසා අරමුණ ළමිය සමීප වෙන්න ASCII වැටෙනවා. අරමුණ සජීවී වෙන්න ASCII වැටෙනවා. හිත ක්‍රියා භාවනා කරන හිතත් උණු වෙන්න ASCII ඉදිරිය විදිහට පැන පැන යන්න ආසේ වැටෙනවනම් මේ යෝගාවචක තියෙනවා දැන් හරියට අර්පණ සමාධියක වගේ අරමුණ හිතයි එකට එක දාලා හිටිනවා. මෙන්න මේ தත්ත්වයට ආවට පස්සේ ඒ කියන්නේ මේ හිතේ වේදනා හිතවිලි සාද්දෝලින් බාධාක්තරව අරමුණේම රස බලමින් රස බලමින් අතුරට බහින වේලාව තිඳා බහින වේලාව එනවනේ ඒ වේලාවේදී යෝගාවචරයාගේ අරමුණේම එකම අරමුණේ දිගට පවත් ගන්න පුළුවන් කාලය වැඩි වෙනවා දෙදෙනා අතර ඇඳුරුම්කම වැඩි වෙනවා. දන්නා තේරුම්කම වැඩි වෙනවා. ආනේ වැඩි වෙනාට නිවන දුර වෙනවා. මේ ධානාංග මතු වෙනවා. එතකොට මේ යෝගාවචරයට මෙන්න භාවනා කරන හිත මෙන්න අරමුණ කියලා වෙනදා නොදැක්ක තාලෙට. හරියට අලුවට බහලා දෙමුණු ගිනි මේ ලිපකට හුලම් පාරක් පින්බාම්. අර ඔක්කොම අලු ගිහිල්ලා අර ගිනි පුපුර නැවතත් දිදුලලා මතුවෙන්න වගේ මේ දෙකේම ලොකු සජීවීකමක් ඇති වෙනවා. එතකොට යෝගාවචරය මෙන්න ආරමුණ මෙන්න හිත කියන එක බොහෝම ලස්සනට විස්තර කරන්න පටන් ගන්නවා. දන්නා දෙයක් විදිහට කවදාකවත් බලන්නේ නැහැ. අලුතෙන් බලන කෙනෙක් විදිහට තමයි බලන්නේ. හිත අලුත් කරමින් අලුත් කරමින් බලනවා. මේන් බලනකොට මේ පිම්බීම කියලා කියන්නේ රූප ධර්ම කොටසක්. ඒක බලන හිත කියලා කියන්නේ නාම ධර්ම. හැකිලිම කියලා කියන්නේ රූප ධර්ම කොටසක්. මේක බලන හිත නාම ධර්ම. මෙනෙහි කිරීම කියන්නේ නාම ධර්මයක්. ආනෝ විදිහට මේ දෙක වෙන් කර කර දැක ගන්න නම් කවදාකවත් අරමුණ හිතයි දෙක එකට ගමන් නොකර බෑ එකට ගමන් කිරීම සමතය වෙලක් බෑ නැත්තම් සමාපත්තියක් වෙලක් බෑ සමාධියම විය යුතුයි මේ සමාධිය විපස්සනා විය යුතුයි ආන්නේ විපස්සනා සමාධිය දිකට වැඩෙනවනේ ඒ යෝගාවචරය අරමුණත් එක්ක ආදකම යාලුකම දැන ඇඳුනුකම අලගිය මුලගිය බලන ගතිය ව්‍යංජන අනුව්‍යංජන බලන ගතිය අංග ප්‍රත්‍යංග බලන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ අරමුණ සජීවී දෙයක් සක්‍රීය දෙයක්. මේක ක්‍රියා කරන මොකද්ද නාඩගම් තාලයක් තියෙනවා. මේක මේ තාලෙටයි වැඩේ යන්නේ. ඒ නිසා ටික වේලාවක් අරමුණේ අරමුණ වගලගෙන අරමුණ දැඩිව අර පිටතල පහන අල්ලගත්තා වගේ දැඩිව අල්ලගෙන බලාන හිටියොත් මේ අරමුණ වල ඒකාකාර වැඩපිළිවෙලක් තියෙනවා. ආන්නේ වැඩපිළිවෙලේ හරියට පහන පත්තු කරලා තියෙනකොට පහන තියෙන්නේ හරියට හේවණල්ලක් උඩ වාගේ දකින්න වාගේ අපිට තේරෙන්න පටන් ගන්නවා හැම අරමුණක්ම යම් කිසි හේතු ධර්ම පද්ධතියක් මත ඉඳගෙන තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒක මට වෙනස් කරන්න බෑ නමුත් දැක ගන්න පුළුවන්. ආන්නේ විදිහට ධම්මට්ඨිති ඥානය කියන දෙවෙනි ඥානයට හිත යනවා. හැම හිතක්ම හැම රූප අරමුණක්ම ඇති වෙන්නේ ඒකට අදාළ හේතු શબ્දයයි. එතකොට ඒක ඉස්සලා දැක්කේ අරමුණ ඇති වුණාට පස්සේ දැන් ඇතිවීමත් එක්කම දකිනවා. මෙන්න මේක නිසයි මේක ඇති වෙන්නේ. ඊගාට ඒක නිසයි මේක ඇති වෙන්නේ කියලා අර නාම රූප වශයෙන් කඩාගත්ත දෙක නාම නිසාමත් නාම ඇති වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපිට එපා වෙනවා. එපා වීම නිසා එන්නේ එන්නේ බලන අරමුණත් එපා වෙනවා, පරියන්කයත් එපා වෙනවා, ඔක්කොම එපා වෙන්න පටන් අර ගන්නවා. එපා වීමේ නාම ධර්ම නිසා දිගින් දිගටම එපා වීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඕනෑකම ආසාව උනන්දු ඇති වෙනවනේ ඒක නිසා අරමුණත් රසවත් වෙලා ඉදිරියට යන තවත් නාම ධර්ම පද්ධතියක් ඇති වෙන බලා හොඳ පැත්ත. ඒ නිසා නාම නිසා රූපත් මත වෙන්නේ. අපි දක්වන්න කරනකොට පුසවන්න හොඳයි. ඔසවන්න ලැබේවා. ඔසවන්න ඔසවමි කියලා හිතනකොට ඕනේ සවින් හිත වෙනවා. අතක් ඔසවනකොට අතපය හරවනකොට හැම වෙලාවෙම නාම ධර්මයක් ඉස්තර වෙනවා. ඉස්තර වෙලා රූප ධර්ම. ඊගාවට රූප ධර්ම නිසාමත් රූප ධර්ම මාර්ගය. පරිසරේ වා කුණුසුම් ඔන්න ඇතුලේ කයත් කුණුසුම් වෙලා ඉන්නත් ඉඳිට බැරි වෙනවා. පරිසරයේ සිසිල් වෙනකොට ඕන කය සීතල වෙලා දලනඳු වෙලා අපහසුකම් මතුවේ. ඒ වගේම රූප ධර්ම නිසා රූප ධර්ම මතුවේ. හුස්ම ගැනීම කියන වැඩේ නිසා පපුවේ පිම්බීම ඇති වෙනවා පපුව පිම්බීම නිසා උදරේ පිම්බීම ඇති වෙනවා මේන්න මේ විදිහට රූප නිසා රූප නාම නිසා රූප නාම නිසා නාම නාම නිසා රූප රූප නිසා නාම ආදි වශයෙන් මේ සම්බන්ධතාව වැටහෙනකොට අර ප්‍රථම ධානයේ යෝගාචරය දැහැහෙන දුරට ශක්තිමත් වෙලා තියෙනවා මේ ධානය අපි කියන්නේ විපස්සනා සම්පන්න එතකොට තමයි කණික ඒකාග්‍රතාදී ඛණවත්ත ටිකෝ සමාධි කියලා අටුවා විතර කරනවා මේ ක්ෂණික වශයෙන්. ඒ ඒ මතුවෙන මතුවෙන එක මත මේ පවතින සමාධිය ඛණවත්ත ටිකෝ සමාධි. ඒ චිත්තක්ෂණය විතරයි සාතිකේ. ඊගා චිත්තක්ෂණය දිවැටෙන්නත් පුළුවන්, පවතින්නත් පුළුවන්, දිනුනෙන්නත් පුළුවන්. කිසියම් වගකීමක් නැහැ. රක්ෂණයක් නැහැ. ආන්නේ වගේ සමාධියක් විකට පවතින ආරම්මනේ නිරන්තරං ඒකාකාරයෙන් පවත්තමානෝ පටිපක්ඛේන අනබිබූතෝ චිත්තං අප්පිතෝ වේ චිත්තං නිච්චලන්ට අපේ කියන්නේ. ඒකාකාරං ඒකාකාරයට මේ අරමුණටම නැවත නැවත මෙහෙයවමි. ඒකාකාරං චිත්තං ඒකාකාරයෙන් පවත්තමාන එක දිගට පවත්තන කල්හි. පටිපක් කියන අනදිභූතෝ කම්මැලිකම නිතිමතකම වික්ෂිප්ත භාවයේ තීන මිද්ද කාමච්ඡන්ද ව්‍යාපාද වගේ දේවල් නැතුව ප්‍රතිපක්ෂ ධර්ම වලින් තොරව අරමුණට වරමුණ මුහුණ දාගෙන ඉන්න වෙලාවෙදී නම් හිත හරියට කාන්දරට ආවුනා වගේ. සමත සමාධියකට බැසගත්තාසේ මේ මේ විදිහට මූල කර්මස්ථානේ පේන්න පටන් ගන්නවා. එතකොට මූල කර්මස්ථානේ විතරක් නෙවෙයි එයා නටවන නූල් පද්ධතියක් පේනවා. රූකඩේ විතරක් නෙවෙයි දැන් පේන්නේ. කරුවල කලිත චිත්‍රයකට වේදිකාවට පසුබිම් වුණාට උඩ ඉඳලා මිනිහා කතා කරන්නේ නූල නටවන්නේ උඩ ඉඳලායි කියලා ඒ රූකඩ නැටිල්ලට ගිලිලා ඇබ්බැහි වෙලා නෙවෙයි. රූකඩ දැකීම පිළිබඳ විවේක බුද්ධියෙන් පාරක්. ආන්නේ මට්ටම් දෙක යනකොට ඔන්න ප්‍රථම ධානය කියලා කියනවා විපස්සනාවේ. මෙන්න මේකේ වටිනා අවස්ථා දෙක තුනක් එකක් තමයි මෙන්න මේ මට්ටමෙන් යනකොට අරමුණේම හිත හිටිනවා. හොඳට අරමුණේ ඇතුළත පේනවා. මේ වෙලාවේදී සමහර ඇත්තෝ මේක රහත් මාර්ගය කියලා හිතනවා. ඒ තරමටම අරමුණ හිතයි බැඳෙනවා. ඒක නමුත් බොරුවටමත් නෙවෙයි මේ අත්ෝ මේ මේ වචනේ කියාගන්නේ. මොකද අතුආපාව පිළිගන්නවා මේ වෙලාව වෙනකොට හිත චුල්ල සෝතාපන්න තත්ත්වයටපත් වෙනවා. පුංචි සෝතාපන්නෙක් බවට පත් වෙලා හිත තියෙන්නේ. ඇත්තට මේකට අවශ්‍ය තත්ත්ව තියෙනවා. හැබැයි එක චිත්තක්ෂණයකයි පවතින. ඊගා චිත්තක්ෂණය වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මේ නිසා සමහරු ඒ වෙනකොට පේන ධර්මතා ප්‍රමාණය මත හිත අල්ලා තියෙන ප්‍රමාණය මත තමන්ට ඉබේම වැඩේ කර දෙන ගතිය මත ප්‍රථම ධානයේට සමත ප්‍රථම ධානයටපත් වෙන්න ආසේ විපස්සනාවපත් වෙනකොට හුඟ දෙනෙක් රහත් උනායි කියලා හිතා ගන්න. ඒ තරම්ම ලකුණු පහල කරනවා. ඒක නිසා විපස්සනාවේදී මෙතනදී පැහැදිලි වෙනසක් වෙන බව මිචුල්ලසෝතාපන්න தത്വෙට මේ தත්වය අතුවා පිළිගැනීමේ දකින දකින අරමුණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යාන්තම ඉස්සල්ලාම දකින්න. ඒ දකින්න නිසා තමයි මේ යෝගාවචරය දැන් මම එක්කෝ ධානයක් මේ මේ මාර්ගඵලයක් ලැබුවා නැත්නම් රහත් වුණා කියලා හිතන්නේ අහේතුකෝ නෙවෙයි සහේතුකෝයි. නමුත් ඒක අදිමානයක්. තාම නෑ. දැන් ලකුණු පෙන්නවා විතරයි. ඒකට වැඩි වුණයි කියලා හිතන්න නරකයි. ආනේ මට්ටමේදී හිත ප්‍රථම ධානයේම තවදුරටත් ඉදිරියට යමින් තමයි මේ සම්මස්න ඥානෙ පහළ වෙන්නේ සම්මස්න ඥානෙ බොහෝමත්ම විශාල ඥානයක්. ඒ වුණත් අපේ ථේරවාදය පිළිගන්නවා තාම හිත විපස්සනාට වැටිලවත් නැහැ. මේ ගොඩනැගිල්ල හදන්න මේ පටන් ගන්න හදන්නේ තාම මේ ෆවුන්ඩේෂන් එක හදනවා. ඒක හොඳට ලෙවල් කරගන්න පොළොව ලෙවල් කරලා වලවල් කපලා නූල් ගහලා දැන් මේ ෆවුන්ඩේෂන් දානවා. ඒකට විපස්සනා ඥාන කියන්නේත් නැහැ. නමුත් එතෙන්ට එන්න උනත් සමත ධ්‍යාන මට්ටමින් බලනකොට ප්‍රථම ධ්‍යාන පණිවිඩය. අනිත්‍ය දුක්ඛ අනාත්ම සාමාන්‍ය වැටහීමකට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ යෝගාචර සද්ධාධික කෙනෙක් නම් දැනුම කියන එක හරියට හසුරව ගන්න බැරි කෙනෙක් නම් අර විදිහට රහත් වුණා කියලා වුණත් හිතා ගන්න ඉඩ තියෙනවා. මෙන්න මේ මට්ටම ඉක්මවල ගියාට පස්සේ තමයි හිත විපස්සනාට වැටෙන්නේ අරමුණයි හිතයි අතර වෙනසක් නැති වෙන මට්ටමට වගේ යනවා ඉතින්. එතකොට ඇත්තට වැටෙනවා තමයි. කලන්තය හැදිලා වැටෙනවා වාගේ. හෙලකින් පල්ලට ඇදුනා වැටුණා වාගේ අරමුණේ අර කලින් දැකපු සටහන් ආකාර පළවෙනි පිම්බීමෙන් දෙවෙනි පිම්බීම වෙන් වෙන හැටි පිම්බීමෙන් හැකිලේ වෙන් වෙන හැටි කියන දා තේරම අකමකයන. කොටින්ම කියනවා නම් ඊට පස්සේ මෙනෙහි කරාන්ට අරමුණ නොපේන තරමට යනකොට තමයි අවිතක්කං අවිචාරං. විතක්ක ਵਿਚාර පවත්වා ගන්න බැරි මට්ටමට යනවා. එතකොට තමයි හිත විපස්සනා දෙවෙනි ධානයට වැටෙන්නේ. එතකොට ඉතින් විතක්ක ਵਿਚාරණ රූප සම. විතක්ක ਵਿਚාර දෙක සංසිඳනවා. සංසිඳෙන්නේ මොකද? පිම්බීම හැකිලිම දෙක අතර වෙනස නැති වෙනවා. පිම්බීම හැකිලිම දෙක සම්පූර්ණයෙන්ම ගෙවිලා යනවා කියලා හිතනවා. නිසා මෙනෙහි කරගන්න බැරුව යන. ආනේ මට්ටමට ගියාට පස්සේ අජ්ජත්නම් සම්පසාදනයි. නමුත් තමයි තේරෙන සති සමාධි කැඩිලා නැහැ. නමුත් ඒක නිකන් කරකොලත් ඇරියා වාගේ, එලකින් පලට ඇදලා වාගේ මොකද්දෝ වෙනසක් ඇති කරන සමාධිය. ආනේ විදිහට අජ්ජත්නම් සම්පසාදන චේතසෝ ඒකෝදි භාවය. තාම දන්නව භාවනාව කැඩලා නැහැ කියලා නමුත් අභාග්‍යයකට වගේ අරමුණ නැතුව අන්න මේක එහා පැත්තට පන්න ගන්න පුළුවන් ශක්තියක් යෝගාවචරයට තියෙනවනේ. එවනත හැමදාම මේ தත්ත්වෙට පන්න ගන්න පුළුවන් නම් පරියන්ක සාර්ථකයි. ආහනේ වෙලාවට මේ විතක්ක ਵਿਚාර දෙකේ තිබුණ හොඳ නරක ගති දෙකම සහිත බව නිසා සමහරලාට මෙතෙක් කල් තිබුණ විතක්කේ හොඳ පැත්තක් ගෙනියනවා අරමුණටවත් නංගනවා සමහරලාට නන්නත්තර වෙන ගතියක් තියෙනවා විතක්ක ਵਿਚාර දෙකේ මේ තියෙන හොඳ නරක දෙකෙන්ම යුක්ත ගතිය දුරු කරනවා. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පමණක් ඉතුරු වුණා වූ දෙවෙනි ධ්‍යානෙට එනකොට අපි කියනවා විපස්සනා ධ්‍යාන විපස්සනා ඥානවල බලනකොට උද්‍යප්පේ ඥානෙ පැමිණෙනවා. මේ පැමිණීම නිසා දැන් මෙනෙහි කරන්න දෙයක් නැහැ. අරමුණේ මෙහිට හිටිනවා. මෙනෙහි කරනාන ඒ වෙලාවේ පවතිනා වූ ඥානය විතරයි මෙනෙහි කරන්නේ. දැනීම විතරයි මෙනෙහි කරන්නේ. අරමුණ මෙනෙහි වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය වෙලාවට ඕම මාරු කරන්න පරිසං වෙන්න ඕනේ. ඒ ගත්තේ ආනාපානං ආනාපානෙ පිට නොයන්ද හිත පවත් ගන්න. උදරේ නම් උදරයේම හිත පවත් ගන්න. මොකද පවත්වාගෙන යාමට අවශ්‍ය ලකුණු දුරු වෙලා. දුරු වෙලා යන්න ආසේ වැටෙන. නමුත් මේ වැටෙන නිසා ලාභයක් තියෙනවා. දැන් මෙනෙහි කරන්න දෙයක් නැහැ. විතක්ක විචාර අවශ්‍ය නැහැ. ආන්න එතන ගියාට තමයි මේ පීති සුඛ ඒකාග්‍රතාදී ලකුණු පහල කරන්නේ. ඒ ලකුණු පහල වීම අර මම දැන් ඉස්සල්ලාම අපි කිව්වොත් අර අච්චේ පරිත්‍යා ඥාන මට්ටමනේකොට චූලසෝතාපන්න වෙනකොටම රහත් උනා කියලා හිතාගෙන ඉන්න වගේ කට්ටියට මේ විදිහට ප්‍රීති පහල වෙච්චාම එතරම් තමයි වෙන්නේ. ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරන මේ ධර්ම ගමන යනකොට අමාරුකම් දෙකක් තියෙනවා. එකක් තමයි බාහිරේ නිමක් නෙවෙන එක බාහිරයට වැටලා බාහිරේ ගිලී ගන්න. දෙක තමයි ඇතුළට වැටලා ඇතුළේ ගිලී ගන්න. බාහිරේ ගිලී ගන්න එක තමයි බාහිර කාමනාතාවන් නිසා, ද්වේෂ නිසා, නිନ୍ଦ නිසා, උද්දච්ච කුක්කුච්ච නිසා භාවනාවටවත් යා ගන්න බැරි තරම් බාහිරේ කටුවත්තක් වෙද්දූලි පාර කැදගෙන යන වගේ සෑම දෙයකම ඇවිලීගෙන, පැටලීගෙන, වාද කරගෙන, රණ්ඩු කරගෙන යන ජීවිතයකට භාවනාවක් නැහැ. දෙක තමයි යාන්ත සමාධියක් වෙනකොට යාන්තම් ප්‍රීතියක් වෙනකොට මම රහත් වුණා මම සෝවන් වුණා ආදි වශයෙන් ඒක අල්ලා බදාගත්තොත් ඒ මනුස්සයර ගමනකුත් නැහැ. ඒක නිසා මේ සාමාන්‍ය අනිකුත් ආගම් එක බලනකොට බුද්ධ ආගමේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අර හොඳයි අත්තිකිලමතාණ යෝගයයි කාමසුකල්ලිකාණ යෝගයයි දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන එකක් එහෙම නෙවෙයි. නිසා අත්තිකිලමතාණ යෝගය කාමසුකල්ලිකාණ යෝග දැනගත්තට මධ්‍යම ප්‍රතිපදාව ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා උත්සාහ ගන්න බෑ. මේක වෙනම එකක්. ඒ දෙවීම සඳහා අනිවාර්යයෙන්ම පටන් ගන්නකොට නීවරණගේ පහර දීම යෝගාවචරයක් දැක ගන්න ඕනේ දැන ගන්න ඕනේ අත්දකින්න. ඊගාවට මේ ප්‍රීති ආදී විපස්සනා නැත්නම් සම ධ්‍යාන අංග පහල වෙනකොට එහි ගිලී ගන්න පවතින තියෙන අනතුරුකම දැක ගන්න ඕනේ දැන ගන්න ඕනේ මේ දෙකම හැමදාම මතු වුණාම හැමදාම එයින් වෙන්වීමේ ශක්තිය ඇති කරගන්න. මේකට බුදුහාමුදුරුවෝ එමෙ ඉන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පාර පෙන්නලා පැත්තකට බලන්නේ. කවුද? බාහිරේ පැටලෙන්නේ කවුද? අභ්‍යන්තරේ පැටලෙන්නේ. මේ මට්ටමේදී දෙකේම තාම පැටලෙන්න ඉඩ තියෙනවා. ඒක කාටවත් මේ පැටලීම කියන්නේ නරකක් හෝ හොඳක් නෙවෙයි අනිවාර්ය තත්ත්වයක්. මේ කියන්නේ තාම නෑ යෝගාවචර පාර තෝරන්නේ. එක්කෝ නීවරණ ධර්ම වල පැටලෙනවා එහෙම නැත්නම් මේ ප්‍රීති ආදී දේවල් වල පැටලෙනවා. මේ වෙලාවේදී යෝගාවචරය ඇවිල්ලා කියන කතාවල් වලට කර්මස්ථානවල බොහෝම ඉවසීමෙන් අහුම්කම් දෙන්නවා. අහුම්කම් දීලා කියන්න ඕනේ උය තරම් පුම්බන්නේ ගොත් ආය බැලුම පුපුරලා නැහින. උච්ච පුම්බන්න දෙයක් නෑ. ඔක යථාර්ථයක් ඔකේ තියෙනවා. නමුත් ඒක ඕනෑටිගේ පුම්බන්න එපා. ඒ නිසා කර්මාකල මේ ප්‍රීතිය ප්‍රීතිය වශයෙන් මෙනෙහි කරන්න මේක නාම ධර්මයක්. එච්චරයි වෙනස. මෙතෙක් කල් අපි වැඩ කරන හිටිය රූප ධර්මවල. දැන් නාම ධර්මයක්. නමුත් ඒක එච්චරම ලොකු දෙයක් නෙවෙයි. ඒකත් අවශ්‍යිත හිතින් දිදී තියෙනවා. ඒ නිසා මෙනෙහි කරන්න. ඊගාට ප්‍රීති, ආලෝක, ඕවාස, උපක්ලේශ, නීවා මේ උපා මේ උපේක්ඛා, නිකාන්ති, පස්සද් මේ උප ဋ ාණ කියන සතිය, වීරිය ඔක්කොම නැගලා ඇත්තටම තමයි මේ ජීවිතේ අත්දකමු නැති ලොකු දෙයකටපත් වෙනවා. නමුත් සෑම දෙයක්ම තාම එන්නේ නාම ධර්ම වශයෙන් මෙනෙහි කරගන්න බැරි වුණොත් එතන ඇතුළත කිලී ගන්න ප්‍රශ්නේ හිටිනවා. මේ නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා මේ ප්‍රීතියාගේ තියෙන මේ ගිල ගන්න, දැත ගන්න, নিমগ্ন වෙලා අපි වටන්න පුළුවන් ගතිය අඩුපාඩු දැකලා ප්‍රීතිය අයින් කරන්න කිව්වා. මෙනේ කළා දුරු කරන්න කිව්වා. ඒක හරියට හොඳ උපමාවක් වෙන්නනවා පොත්පත්වල අපි හරක් ඇති කරනවා නම් දෙනක් වදපුවාට පස්සේ ඒ දෙනගේ ස්වභාවය තමයි ඒ කනේ බුරුල්ලේ තියෙන කිරි ටික පැටවරදේ. නමුත් ඔක්කොම ටික පැටි අර දුනොත් පැටි අබීලා හැදෙන බව හැබෑව. නමුත් අපිට කිරි බොන්න හම් වෙන්නේ. ඒ නිසා පැටි අයින් කරන්න. ඒ නිසා අපි ගෙවල් වල කරමුද කරන්නේ ධන බුදු හතරෙන් තුනක ප්‍රීති සම්පූර්ණයෙන්ම ගන්න. හතරවෙනි එකේ භාගයක් ගන්න පැටි. පටන් ගන්නකොට පැටිය දාලා තමයි කිරි ටික එරවගන්නේ. ඊට පස්සේ අන්තිමටම ධන බුදු තුනම ආරක කිරි අරගෙන ඒ ටික පැටි අරගෙන. ඒකල පැටියට අපි කන්න දෙන්නේ. එතකොට අපිට අර උණු උණු කිරි බොන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ප්‍රීතියම රස විඳගෙන හිටියොත් පැතිය කිරි බිවවා. අපිට කිරි නැහැ. අපිට පස් ගෝරක නැහැ. ආන්නේ උපමාවෙන් ගන්න තේරුම් ගන්න ඕනේ මේ දෙවෙනි ධ්‍යානයට ගියාට පස්සේ බොහොම ලොකු ඉඩක් හම් වෙනවා ප්‍රීතියක් පහළ වෙනවා අනිකොත් උපක්ලේශ පහනවා මෙවුවා මෙනෙහි කිරීමක් නම් අර පළවෙනියෙන් පළවෙනියෙන් පහළ වෙනකොටම ඒ පිළිබඳව මෙනෙහි කිරීමේ ශක්තිය තියෙන්න ඕනේ බැරි නම් අඩු ගන්න. Tamange ඇති தත්ත්වේ ගුරුවරයාට කියන විස්තර කිරීමේ කැමැත්තත් පිළිසිදු විස්තර කිරීමේ ශක්තියක් තියෙනවා. ඒකට ගුරුවරයාට තේරුම් ගන්න පුළුවන්. උගව දෙනෙක් හිතනවා මේ தත්ත්වෙන් තව ගුරුවරයාපත් වෙලා නැහැ. ඒක නිසා ගුරුවරයාට කිව්වට තේරෙන්නේ නැහැ. ඒත් අත භාවනා කරන්නේ නැත්නම් මම විතරයි කරන්නේ මට තමයි තේරෙන්නේ. ඒ නිසා ඌවා කිව්වට වැඩක් නැහැ. දන්න කෙනෙකුට පය කියන්න කියලා මේ ඔළුවට ගන්න. ගත්තොත් වෙන්නේ අර දෙවෙනි කියන්නේ ඒක ය아가න්න බැරි. මෙන්න මේක දන්න නිසාදෝ එහෙම නැත්නම් මේ දෙවෙනි ධ්‍යානයේ පවතිනා වූ මේ වටිනාකම දන්න නිසාද අපි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරලා තිබුණා. අපි සමතයෙන් ගිහිල්ලා විපස්සනාවට හරවනවන දෙවෙනි ධ්‍යාන මට්ටමට සමතයෙන් ගිහිල්ලා විපස්සනාවට හරවන්නේ. මොකද මේක බොහෝම සක්‍රීය මට්ටමක්. නිකාන්ති වශයෙන් මේ උපක්ලේශ වශයෙන් පහළ වෙන මේ ඕභාසය, ප්‍රීතිය, එතනින් ගියාම සතිය, උපේක්ෂාව වීරිය මේ වගේ දේවල් යෝගාවචර කන්දක් උනත් අරගෙන යන්න හිතන වෙලාවක්. ආනේ වෙලාවට යනකම් සමතේ දිගේ කියලා මෙහාට දැම්මොත් ලේසි. නමුත් යෝගාවචර තාම ඉන්නේ ඇතුළත නතර වීම කියන භයානක தත්ත්වේ මග ඇරලා නැහැ. ඒ නැත්නම් හරක් බලන්න හොඳට දැනගත්තද කිරිතික පැටිය බොන වෙලාව. ඒ නිසා මේ පැටිය අයින් කරන්න ඕන. වෙලාවට අයින් කරන්න. හැබැයි පහුවෙන්දත් වැඩ ගන්න පැටිය ළඟ තියාගන්න. ආනේ විදිහට වැඩ කෙරුවොත් පමණක් ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා විපස්සනා තෘතිය අධ්‍යයනට යන්න මේකට කියනවා බලව උද්‍යප්පේ ඥානය. බල උද්‍යප්පේ ඥානට යනකොට අර ප්‍රීතිය ආදී ඕබාධ නැතුව ඒ කියන හිත අලුත් කරන ගතිය සම්පූර්ණයෙන් ඇතුව භාවනා ඉබේම වගේ සිදුවෙන්න පටන් ගන්න බෑ. ඒකදී ඇතිවීම නැතිවීම දිගේ වේගය කොච්චරද කියලා කියනවනම් යෝගාවචරයට යෝගාවචරෙත් පේන්නේ. අරමුණක් පේන්නේ නැහැ. කොහේ ඉන්නවද මොනවා වෙනවද පැය කීයක් හිටියද කියලා තේරෙන්නේ නැහැ. ඒ තරම්ම පුදුමාකාර සුඛයක් ඇති වෙනවා. ඒ නිසා ශුන්‍යාගාරම් පවිත්තස්ස සම්පචිත්තස්ස බික්කුණෝ මේ ශුන්‍යාගාරයේ පිවිසනා වූ සාන්තිතක් ඇති ඒ භික්ෂුවට මේ ද්‍රව්‍යයන්ගේ ඇතිවීම නැතිවීම දකිනකොට අමානුෂික ගතිය හෝති කියලා කියනවා. මනුස්ස හිතකට හිතා ගන්න බැසි පුදුමාකාර රතියක් එන්න පටන් ගන්නවා. අර ප්‍රීතිය ආදී ලාමක තත්ත්ව නෙවෙයි. ගාක්ම ගැඹුරු සුඛයක් එන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට ගුරුවරු මතක් කරනවා දැන් ටිකක් වැඩිපුර භාවනා කරන්න පටන් ගන්නද සක්මනේ හිතියේ නැතත් දැන් භාවනා කරතේ. පැය දෙක තුන අල්ලන්න. ඒ මොකද අර මූලික වශයෙන් නිවර්ණ ධර්ම නිසා හෝ ප්‍රීති නිසා පහළ වෙලා ප්‍රීතිය පහළ වෙන නිසා ඇති වෙන්න පුළුවන් ඒ අනුසුරුදායක තත්ත්ව නැහැ. ඒ ප්‍රීතිය ඉක්මවලා සුඛය තමයි පවතින්නේ. එතකොට පීතිආච විරාගා උපක්ඛකෝත විහෙර උපක්ඛකෝච විහෙරති. සතෝ සම්පජානෝ සුඛංච කායේන වේදේති. සුඛංච කායම් පටිවේදේති. එතකොට අර ප්‍රීතියමුත් අයින් වෙනවා. ප්‍රීතිය කියන්නේ බොහොම ලාමක ධර්මයක්. ඒ ප්‍රීතිය තියෙන තාක්කල් සුඛේ රසයක් එන්නේ නැහැ. ඒ නිසා ප්‍රීතිය දුරු කරලා සුඛයටපත් වෙනවා. එතකොට සති උපේක්ඛා කියන දෙක බොහෝමත්ම ස්ථිර සාර තත්වයකටපත් වෙනවා. එතකොට කයේ මේ මේ වේදනාවක් සුඛ වේදනාවක් දිගට විඳ ගන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවට එනකොට නම් ඔන්න පහදිලිවම කියන්න පුළුවන් හිත විපස්සනාට වැටලා ඉදිරියට යනවා. මේ වෙලාවට යනකොට පහදිලි ලකුණු වගේක් තියෙනවා. තමන්ගේ කයේ සටහන පේන්නේ. හරියංගෙට ගිය ගමන් පේනවා. මෙතෙන් එනකම් පේනවා. මෙතෙන් ආවට පස්සේ කොහේ ඉන්නවද කොච්චරලා හිටියද අරමුණ මොකද්ද කියලා සමහරලාට දැක ගන්න බලා ගන්න බැරි තත්ත්වයට වගේ සීක්‍රේ බම්බර චක්‍රයක් කරකින වාගේ එහෙම නැත්නම් හුදුවට දැල් වෙන වැල්ඩින් ලාම්පුවක් වාගේ පුදුමාකාර වේගයෙන් හිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ පවා යෝගාවචරයාගේ හිත මේ වේග වැඩි කම නිසා නන්නත්තර නොවීම පිණිස උදරය කියන ඡායාවයි. හිත පැවැත්වීම අරසකාරයි. තාම නෑ පිම්බීම හැකිලිම ලකුණු පෙන්නන්නේ. ආස්වාද කරපු පාස්වාද කරපකරන කියන කෙනෙක් නම් නාසිකාග්‍රේ හිත පැවැත්වීම ආරක්ෂාකාරී. නමුත් තාම ඇතුළෙන් පිටින් වාර පේන්නේ නෑ. උගා කාලයට මේ தত্ত্বය යෝගාවචරයට අත්දකින්න හැම වෙලේ පරිවර්තනය. සක්මණේදී නැතුව නෙවෙයි. පරියන්කදී මේ தত্ত্বෙ ගියාම ඒ යෝගාවචරයට බොහෝ වේලා ගත කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ නීවර ධර්මයන් ධානාංග මාර්ගයෙන් ප්‍රතිපක්ෂ කරලා අයින් කරගන්න. ප්‍රීති ආදී දේවල් එනකොට නාම ධර්ම වශයෙන් මෙනෙහි කරලා ඒ යෝගාවචරය ඒ වගේ තියෙන උපක්‍රේෂ ස්වරූපේ දැනගෙන තේරුම් ගන්න ඕනේ. මේ දෙක නම් බරපතල කඩින් දෙකක්. ඕනම කෙනෙක් මේ දෙක පහු කරලා තිබුණත් පහුවෙන්ද මේ දෙක පහු කරනකොට ආයෙ ඔතෙන්දි තප්පර වෙන්න පුළුවන්, පමා වෙන්න පුළුවන්, ටැග් ගහන්න පුළුවන්, එකතන කක්ක වෙන්න පුළුවන්. මේක යම් දවසක හොඳට පුරුදු පුහුණු කරගත්තා නම් පැහැදිලිව කියන්න පුළුවන් මේ යෝගාවචරයට එච්චර අමාරු වෙන්නේ නැටි තනියම කෙනෙකුට වෙලා භාවනා කරන්න ශක්තිය තියෙනවා. හැබැයි එකක් තියෙනවා එතන ගිය කෙනා බොහෝමත්ම කලාතුරකින් තමයි ගුරුවරයා අතාරින්නේ. උට තේරෙනවා මට පුළුවන් මම කොච්චර වටිනවද මේ වගේ කඩයින් දෙකක් පැනගන්න උදව් කරන්න මට ඉස්සරහට ළඟ ඉන්නේ කොහොඳයි කියලා ඇත්තටම ගුරුවරයා කරේ ලොකු ගෞරවය සාදරකමක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ගියත් කමක් නැහැ. ඒ අතරේ යෝගාන්තරපත් වෙනවා. ආන්නේ විදිහට උද්‍යප්පේ ඥානේ බලව අවස්ථාව අපි දකින්නවා සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා මේ සමත ධ්‍යාන වල බලනකොට ත්‍ෘතිය ධ්‍යාන කිට්ටුවට අමානුෂික රතියක් එයි කොහෙන් එනවද දන්නේ ඒ එන ආස්වාදයේ නැත්නම් ඒ සුඛය ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මනසින් නෙවෙයි රූපෙන් ශබ්දෙන් ගන්ධෙන් රසයෙන් ස්පර්ශයෙන් නෙවෙයි අනිවාර්යයෙන්ම නිර්ආමිෂයි ඒ වගේම තමයි හරියට කෙලින්ම උල්පතට කට තියලා වතුර බොනවා වගේ තනේටම කිරි බී අට දීලා කිරි උරන්නා වගේ ආයේ ගෙනල්ලා පිටි කරලා දිය කරලා සීනි දාලා බොනවා වගේම නෙවෙයි. එනිසා උණු කරලා හදලා බොනවා වගේම නෙවෙයි. කෙලින්ම මූලාශ්‍රයටම හිත තියලා රසය උරා බොන අවස්ථාවකටපත් වෙනවා. ඒකයි මෙතන තියෙන සුඛය. ඒකයි manussත්වයේ ඉක්මවන්නේ. මෙන්න මේක දන්නවා නම් මං හිතන්නේ මිනිස්සු මෙච්චර මේ ඉදන් නඩු කියයි කියලා. එහෙම නැත්නම් මේ අනුන්ගේ දේවල් කඩා වඩා ගණ්ඩායි, තමන්ගේ දේවල් කඩා වඩා ගන්නකොට ඊර්ෂ්‍යා කිරීමයි කරයි කියලා පැහැදිලිව තේරෙනවා ඒ වගේ ඒ රණ්ඩුව තියෙන තාක් කවදාකවත් මේ නිර්ආංශ තනතන් යන්නේ. ඉතින් ඒ නිසා ඉල්ලන දේ දීලා දාන එක තමයි ලේසිම දේ. මේන්න මේ විදිහට මේ ත්‍ෘතිය ධානය මට්ටමේ යෝගාවචරය ගත කරනකොට ඊගාවට දැන් අපි කලින් දැක්ක අරමුණ නාම රූප අවස්ථාවේදී දකින්නේ අරමුණ මතුවෙලා මඳ හත්ය විතරයි. පච්ච පරිග්‍රහ ඥාණයට යනකොට ඕන්න අරමුණේ මුලයි මැදයි දෙකම පේනවා. සම්මතන ඥානට යනකොට මුලැමැදාක තුනම වේ. එතකොට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලාවට යාන්තමට වැටෙන්නේ. ඒක තමයි කියන්නේ දැන් මේ පුද්ගලයා සෝතාපන්නයි කියන්නේ. නමුත් මේව ඔක්කොම දියේ ඇඳපු ඉර වාගේ, වැල්ලේ ඇඳපු රූපයක් වාගේ, වැලිය වලින් හදපු මාලිගාවක් වාගේ තේරම කැඩී යන සුළුයි. නමුත් එක වාසනාවක් තියෙනවා මේ මිනිහට මේ පුද්ගලයාට මේ ජීවිතයේ නිවන් දකින්න පුළුවන් බවට ලකුණු තියෙනවා. අඩු ගානේ මේ සංකාරූපේක්ෂා ඥාන දක්වා යන්න පුළුවන් පින තියෙන බව තේරෙනවා. නමුත් ඒක පිළියම් කරගෙන යන්න ඕනේ. උප ප්‍රවේශම් වෙලා යන්න ඕනේ. ගියාට පස්සේ ඕනේ උද්‍යප්පේ ඥාන මට්ටමේදී නැවතත් අර මුලැමැදාග කියන තුනම ශීඝ්‍ර වීම කොච්චර වෙනවද කියනවනම් බලන කෙනත් නැති වෙන තැනට යයි. කොහේ ඉන්නවද, කයක් තියනවද, කොච්චර වෙලා භාවනා කරාද කියන ඒ මූලික ලක්ෂණ පවා නැති වෙන තැනට ගියාට පස්සේ මේ කියන උපරිම සුඛය බුද්ධ විඳලා පස්සේ ඒ යෝගාවචරයාගේ ඉදිරියට යෑම සිදු වෙනවා නම් නැවතත් සැරයක් මේ පුද්ගලයාට අර නාම රූප රවච්ඡේද පච්චේ පරිග්ගාය කියන දෙකේදී දැකපු දේවල් නොපෙනී කොටිම කියන අරමුණක මතුවීම සහ පැවැත්ම නොපෙනී යනවා. බිඳීම පමණක් පේන පටන් ගන්නවා. මේ බොහෝම ජයයට භාවනාව යන වෙලාවෙ මේක සිද්ධ වෙන්නේ. අරමුණේ දෙහිත තියෙන්නේ නැද්දද කියන හිත තරමට යනකම් ඕන්න ආයෙ කරකොලත ඇරියා වගේ දැන් බලන බලන එක බිඳින්න පටන් ගන්නවා. සමහර වෙලාවට සක්මණේ ගියත් වැටෙනවා. එදිනදා වැඩ කරනකොටත් වැටෙනවා. එතකොට යෝගාචරය තිබුණ සුඛේ වෙනුවට බුදුමාකාර මේ පෝරකේ ඉඳගෙන ඉන්න වෙලාවේදී යට කවුදෝ ලෑල්ල අස් කරන්න හදනවා වගේ පේනවා. එහෙම නැත්නම් Taman ඉන්නේ බිම්බෝම්බයක් උඩ කියලා පණිවිඩේ හම්බුණා වගේ. දැන් තව මොහොතකින් පුපුරන. ඊට පස්සේ ආයේ ආයේ නඩු නැහැ. ආනේ මට්ටමට උත්සන්න වෙන්න පටන් ගන්නවා. ආනේ උත්සන්න වෙන වෙලාවේදී යෝගාවචරය අර කලින් පිමි දෙකක් පැන්නනේ. ඒකත් තමයි මම රහත් වුණා කියලා හිතාගෙන එක පැරේක අමාරු වෙනවා. තව සැරේක මේ එන ප්‍රීති ප්‍රසාද ඕවාස ආදී දේවල් අල්ලාගෙන බදාගෙන එතන අමාරු වෙනවා. ආනේ දෙකම බේරුම් කරගත්ත යෝගාවචරයට මෙතනදි හිද්ද වෙනවා. මෙන්න මේ උත්සන්න ආසන්නතාවයටපත් වෙච්ච මේ හිතේ මේ වෙලාවේ බේන ප්‍රධාන වශයෙන්ම රූප ධර්ම නෙවෙයි නාම ධර්මමයි මේ බය ගති, සංකා ගති, නිදිමත ගති, කම්මැලි ගති, පරාජිත ගති, ඒකාකාරී ගති, ඔක්කාර ගති දිගින් දිගට මෙන්න පටන් අර ගන්නකොට නොපැකිල මෙනෙහි කරන්න තියෙනවා. මෙනෙහි කරුවේ නැත්තම් මේ ධර්ම දිගේ වැටිලා යෝගාවචරය නින්දට වැටෙනවා අතහැරලා යනවා කර්මත්තානතරලා අතහැරලා යනවා ඉත්තානතරලා යනවා භාවනා ක්‍රමය අතහනනා අප්‍රදේව කරන්න ඉතිතිය. හැබැයි ඒක බොහොම ලේසියෙන් අයින් කරන්න පුළුවන් මේ වීදුරක බැඳිච්ච දැල්ල වගේ දෙයක්. නමුත් ඒක කියන්නේ නැතුව කරන්න නැතුව හිටියොත් ඒකාන්ත අමාරුවකට වැටෙන්න ඉඩ තියෙනවා. පසුබාහන ඉඩ තියෙනවා. ඒ නිසා එතනදී යෝගාවචරය හරි උපක්‍රමයක් අවශ්‍ය වෙනවා. කොච්චර උපක්‍රමයක් ඕනද කියනනම් උපේක්ෂාව හැර වෙන මොනවාක්වත් ඉතු වෙනවා. ඒක නිසා අර සුඛයත් අතහැරලා අවසානයේ මේ භංග ඥාන, භය ඥාන, මුංජිතු කම්මිතා ඥාන වගේ දේවල් වල හරියට නැව පෙරලා ගන්න නැතුව යහපැත්තට ය아가න්න ඒ යෝගාවචකය හොඳ ආවත්, නරක ආවත්, රූප ආවත්, නාම ආවත්, හේතු ආවත්, ඵලය ආවත් සියලු සංස්කාරයන් විසෙහි පුදුමාකාර උපේක්ෂාවක් ඇති කරගන්න කිව්වේ. මේක විපස්සනා උපක්ලේශය. උපක්ලේ මේ විපස්සනා උපේක්ෂාව. උපේක්ෂා જાති රාශියක් අපේ සාසනය සඳහන් වෙනවා. මේ විපස්සනා උපේක්ෂාව ගත්ත කෙනා පමණයි ලෝකයේ මේ අෂ්ටලෝක ධර්මයන් විශේෂයි කම්පා නොවීම පිළිබඳව මේ මූලික පාඩම ලබයි. එතකොට ඔය ඒ පුද්ගලයා මෙතෙක් වෙනකන් යම් කිසි දේවල්, අගේවත් දේවල්, ආඩම්බර දේවල්, වටිනා දේවල් වගේ හිතානේ කියනවා. යම් කිසි දේවල් නොදකින්න පතන්න දෝමකින් කියලා හිතාගෙන යන ඔය සේරම නැතුව යනවා. නැතුව යන්න වෙනවා. එහෙම නැත්නම් උපේක්ෂාවට එන්න බෑ. ඒ නිසා යෝගාවචරයට මේ වෙලාවේදී පරියංකේදී මේ ලැබෙන පාඩම එදිනදා වැඩවලට යොදා ගන්න බැරි නම් එදිනදා වැඩවලදී තාමත් අර පරණ ඔලොමොට ලකම් කරනවා. පරියංකේ හැමදාම හොදවත මඩේ දානවා වගේ එකක් වෙනවා. ඒ නිසා යෝගාවචරයට දැන් මෙතෙක් වෙලා අපි කියවන සමතනුග්‍රහිත දැක්වයි කියලා මෙතනින් යාට විපස්සනා අනුග්‍රහිතය දක්වන්න වෙනවා. තමන්ම ආසා කෙරුවත් භාවනාවට නොගැලපෙනවා නම් අතහරින්න වෙනවා. තමන්ම ආසා කළත් තමන්ම ආසා නොකළත් ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. භාවනා විදිහට යන්න නම් මේ ආසාවල් අනාසාවල් අතහැරලා උපේක්ෂාව සති සම්පජඤ්ඤය මිශ්‍ර කරගෙන ඉදිරියට යනකොට සංස්කාරයන් විශේෂයත්තා වූ උපේක්ෂාව කොච්චර ගැඹුරට යනවද කියනවනම් අරමුණ මෙනෙහි කරන හිත ඊගාව හිතෙන් අල්ලගන්න. පිම්බීම මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. දැන් මේ හිත තිබුණ මෙනෙහි කරමින් බව ඊගාව හිතෙන් මෙනෙහි කරන හිත අල්ලගන්න. එතකොට තේන පිම්බීම පිළිබඳ මනාපමනාපකම් තිබුණා ඊගාව හිත තිබුණා ඊගාව හිතට පේනවා ඉස්සලා හිතේ බලන හිතේ අඩුපාඩුකම් තිබුණා. මේ ආදි වශයෙන් බලන බලන හිත ඊගාව හිතින් ඊගාව හිතෙන් බලනකොට එnde එnde එnde එnde අපි මෙතෙක් කල සංසාරේ ගෙනාගෙන ආපු අල්ල බදාගත්ත බැමි කොකු දිගහැරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කටයුත්ත නිසින්ින්ද සිද්ධ වෙන්න නම් උපේක්ෂාව කියන පෝෂණය අර මොන්නම තාලකින්වත් භාවනා හසුරවන්න යන්න නරකයි. කරන්න දෙයක් නැහැ වෙලාවට. වෙන දේ දිහා ඉතාමත් උපේක්ෂකව බලන්න. ඒකට තමයි අර කඩිමි මේ කඩපිමි මේ මේ කඩුලු එහෙම නැත්නම් කඩිමි පන්න පන්න පන්න පන්න මෙතන ගෙනාවේ පන්න පන්න කඩිමක් පාස යෝගාවචරය අර කතා කරගන්න බැරි කෙනෙක් වගේ. රූප පේන්නේ නැති කෙනෙක් වගේ. කොන්ද උසලා නැගිට ගන්න බැරි කෙනෙක් වගේ. මලමිනියක්සේ මේ එන තේරම තියා බොහෝ වෙලා බලන් උත්සාහ කරන්න පටන් ගන්නවා. එතකොට තමයි මේ චතුත් අධ්‍යානයේ කියන උපේක්ෂාව පිළිබඳව නැත්නම් විදර්ශනා උපේක්ෂාව පිළිබඳව යෝගාවචරයට පුහුණුව ලැබෙන්නේ. ඒක නිසා සුඛසුච පහනා දුක්ඛසුච පහනා. ඊට කලින් තිබුණාට බලවත් සුඛය පිළිබඳව හේතු කර්ම සහිතව අතහැරලා. දුකත් අතහැරලා. සුඛ දුක දෙකෙන්ම අතහැරලා දාලා උප්පේච කලින්ම මේ පුද්ගලයා මේ සෝමනස දෝමනස දෙකත් අතහැරලා තිබුණා. හිතේ ඇතිවෙනා වූ සෝමනස් දෝමනස් වටින්නේ නැහැ කියන එක දැනගෙන ඉතම කයෙන් එන සුඛ දුක විඳින්න කිය. ඒ දෙකත් අතහරිනවා. කලින්ම හිතේ තිබුණු සෝමනස දෝමනස දෙකත් අතහැරලා ඒ නිසා මේ පුද්ගලයාට අදුක්කම සුඛ දුකයක් නැති දුකයක් නැති දෙකෙම තොර වූ උපේක්ෂා සති පාරිශුද්ධිය. ඊටාමත් පිරිසිදු සති. සුපතිච්ඡිත සතියකින් යුක්තව පිරි උපේක්ෂාවෙන් පිරිසිදු හිතක් ඇති කරගන්න පුළුවන්. ආනේ අවස්ථාව සමතේ චතුත්ථ ධ්‍යාන අවස්ථාව කියලා හිතන්න. මේන මෙතන යනකම්ම තාමත් ඇතිවෙච්ච සෑම දෙයක්ම මැකෙනවා. ඒ නිසා මෙන්න මෙවැනි ඒ ගැඹුරු සමාධියක් ගැඹුරු සති උපේක්ෂාවක් ඇති කරගත්තට පස්සේ ඒ සති උපේක්ෂාව අගේ ආඩම්බර කිරීම ඉස්සරහට යන එකනාගේ ලකුණක් වාටපත් වෙනවා. මේක නිකන් කිසියම් රසයක් නැති පිරිසිදු වතුර ටිකක් වගේ මේකේ හැඩයකුත් නැහැ මේකේ පාටකුත් නැහැ මේකේ ගඳකුත් නැහැ මේකේ රසයකුත් නැහැ ආදි වශයෙන් මේ ලැබෙන උපේක්ෂාව පුංචි කළ සලකන්න පටන් අරගත්තා නම් ඒ පුද්ගලයා එහා පැත්තට යන්න හදන කෙනෙක් නෙවෙයි. ඒ පුද්ගලයාට තේරෙන්න ඕනේ වතුර පිරිසිදු නම් පිවිතුරු නම් හැඩයක් එන්න බෑ. දාන භාජනයේ හැඩයට හිටින්න ඕන. රසයක් හිටින්න බෑ. ගඳක් හිටින්න බෑ. පාටක් හිටින්න බෑ. නිසා වතුර පිරිසුදුකම කියලා කියන්නේ ඒව නැතිකමමයි. ඒ නිසා මේ හිතේ සතියයි උපේක්ෂායි පිරිසුදුකම කියලා කියන්නේ ඕනම දෙයකට සුදුසු හිතක්. ඒ නිසා අටුවාචාර්යන් වහන්සේලා පැකිලීමකින්තරෝ බයකින්තරෝ සඳහන් කරන මේක රහත් හිතකේ. තාම රහත් වෙලා තියා සෝවාන් වෙලාවක් නැහැ. නමුත් මේ උපේක්ෂා සතිපාරිශුද්ධිය ඇති වුණාට පස්සේ ඒ හිත රහත් හිත. නමුත් මේ තාම කාමාවචර ලෝකේ ගත කරන යෝගාවචරය මේක අර කාලකන්‍ය ධම්මිති බ්‍රාහ්මණ කුමාරිකාව වගේ මේ සලකන්න පටන් අරගත්තොත් ඉතින් ඒ ඊගාවට එන්න තියෙන අනුලෝම ගෝත්‍ර පූජාගේ ඥානවලට පෙළගැස්මක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක ලැබਿੱච්ච තෑග්ගක් වගේ තෑග ලැබ් දුන්නට බාර ගන්න කැමති නැත්නම් දෝෂයක් නැහැ කාලයක් ඉන්න පුළුවන් ඒක. මේ පහසුව තියෙනවා හැබැයි භාවනා කරන තාක්කල් පමණයි. ඒ මොකද මෙවුවා තාමත් తాවකාලික ඥාන. ඒ වෙලාවේදී යෝගාවචරයට වැටහෙනවනම් මෙච්චර මේ කාම ලෝකේ විෂම ලෝකේ මට සමහිත පවත් ගන්න පුළුවන්. සතිය පවත් ගන්න පුළුවන්, උපේක්ෂාව පවත් ගන්න පුළුවන්. නමුත් මේක අගය කරන මේ වැඩේ ඉවර කරන්න. ඒකට කියනවා පරිපූර්ණ විදිය කියලා. වැඩේ ඉවර කරන වීර්යයක්. මම ඇති කරගන්න ඕනේ කියලා ඒකට සාදර වුණොත් මේ උපේක්ෂාව තුළ මේ සතිපාරිශුද්ධිය තුළ යෝගාචරගේ හිත උතුමාකාර විදිහට Java කැවිලා කුළු ගැන්විලා උසි ගැන්විලා ඉබේ එන්න පටන් ගන්නවා. වරින් වර වරින් වර එන්න පටන් අර ගන්නවා. නිකන් කපුරු පිච්චිච්ච කරනවා. එනතන් ඊට ටිකක් පෙට්‍රෝල් ටිකක් දාලා තිබ්බාම පිරිසුත් ඇටියක උලන් ගහලා ඒක මැකිලා යනවා වගේ. ඔක්කොම ගෙවිලා යන්න පටන් ගන්නවා. ඒක අර කාම ආසාවල් එහෙම මේ ලෝකේ අරක ලබා ගන්න ඕනේ මේක ලබා ගන්න ඕනේ කියන ඕලාරික ආශාව සහිත කෙනාට පේන්නේ නිකන් නිකම්ම නිකන් දියාරු වෙලා ගියා නමුත් මේ බණ අහලා බණ සාකච්ඡා කරලා නිවන පිළිබඳව නීවරණ මේ නිසරණ ධර්ම පිළිබඳව හොඳ හැඟීමක් ඇති කෙනාට තේරෙනවා මේක ලේසි දෙයක් නෙවෙයි. මේක මේ විසම ලෝකේ සමහිත පැවතිලා කියලා ඒක කුළු ගන්නේ නැහැ හිත. ඒක ඉදින්ද වැඩවලක් තියෙනවා, සක්මනේ තියෙනවා, භාවනාවෙත් තියෙනෝනේ, කල්යාණ මිත්‍ර ඇසු කළා තියෙන සාර ධර්ම අහලා තියෙනෝනේ. ආන්න එතකොට ඉදිරි පයින් ගමනක් ඇති වෙනවා. අන්න ඒකට නම් කියගේ මේ එන මේ කියනද ඉදං උච්චති භික්කවේ දුක්ඛ නිරෝධ ගාමි ඉදං උච්චති අයං උච්චති භික්කවේ සම්මා සමාධි මෙන්න මේක නම් සම්මා සමාධිය. එහෙම නැත්නම් සාමාන්‍ය බුද්ධ ඥාන වාසේ පහළ වෙන්න කලින් පහලේ ඇති වුණා වූ චතුත්ථ ධානයේදී මෙව ඕනතරම් නොවෙන්න ඉඩ තියෙනවා නොවෙනවා විතරක් නෙමෙයි මේවට යෑම භයානක කරගෙන තිබුණා. ඒගොල්ල යන්නේ කාට රූප ලෝකෙට. චතුත්ථ ධානය නිවනට නෙවෙයි. අනිවෙන චතුත්ථ ධානය මේ සමත චතුත්ථ ධානය වගේම විදර්ශනා චතුත්ථ ධානයක් මතු කරලා එහිදී විපස්සනා යෝගාවචරයක් හටයුතු කළ ආයුතු ආකාරය. චිත්ත වීචේ වැඩ කරනකොට ඒකට පෝෂණය අනුග්‍රහය ලබා දිය යුතු ආකාරය දක්වලයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට යයන් උච්චති බික්කවේ සම්මා සමාධි කියලා මතක් කරේ. ඒ නිසා මෙතන මේ සමාපatti සමාධියක් නෙවෙයි සමත සමාධියේ මැත්තේ විපස්සනා සමාධියම දිය යුතුයි. <clears throat> නොවුනොත් ඉතින් විපස්සනාවෙන් තොරව නිවන් දකින්න පුළුවන් කියන වැරදි නිගමනයට එළඹෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕන අපි මෙතන යනකොට පැහැදිලිව විපස්සනාවෙන් තොරව ත්‍රිලක්ෂණයෙන් තොරව නිවන් දැකීමක් නම් කොහොමඩක්වත් නැහැ. ඒ විතරක් නෙවෙයි සමතයෙන් තොරව සමාධියෙන් තොරව එහෙම නැත්නම් විශේෂයෙන්ම කියනවා නම් මේ සමත සමාධියම විපස්සනා සමාධියෙන් තොරව විපස්සනාවට බැස ගැනීමක් කරන්න බෑ. ඒක නිසා අපේ ශාසනයේ උක්කට්ඨඤ්ඤු, විපංචිතඤ්ඤු, නේය, පාදපරම කියලා කොටස් හතරකට බෙදෙනවා. දේශනාය සඳහන් කරලා තියෙනවා උක්කට්ඨඤ්ඤු පුද්ගලයා වහාම මාතුකා කළ පමණි මාතුකා දේශනා කළ පමණි නිවන් දකින්න පුළුවන් පුද්ගලයාට මේ සමත බුද්ධංගම විපස්සනාව හොඳයි කියලා ඒ <clears throat> පුද්ගල පඤ්ඤාති අට කතාව. ඊගාට මේ විපංචිතඤ්ඤ පුද්ගලයාට බණ ටිකක් අහන්න ඕනේ. බණ ටිකක් ඇහුවට මොකද භාවනා කර කර ඉන්න ඕනේ බණහනකොටම නිවන් දකින්න. ඒ පුද්ගලයාට මතක් කරලා තියෙනවා යුගනද්ද භාවනාව. නෙය පුද්ගලයයි කියලා කියන්නේ බණත් අහනවා භාවනාවක් කරනවා. භාවනාවක් කරනවා බණත් අහනවා. දිගින් දිගට අවුරුදු 7-8 භාවනා කරලා ගොඩ වෙන එක කරන කෙනා නෙය පුද්ගලයා. ඒ පුද්ගලයාට සතහන් කරලා තියෙනවා විපස්සනා පුබ්බංගම සම්මතිය. විපස්සනාවේ වැඩේට බැහැලා විපස්සනාවෙන් හට ගන්නා වූ සමාධියෙන් සමතෙන් තමයි ගොඩ වෙන්න පුළුවන්. ඒ නිසා මේ කියන අපි මේ පිළිපදිපත් කරපු ක්‍රමේ අද පුංචි කරගත්තොත් වටිනාකම නොදුන්නොත් අද කාලේ ආයසරයක් නිවන් දකින්න බෑ කියන තැනට යන්න. යන්න පුළුවන් නම් මතක තියාගන්න ඕනේ ආරම්භ කරන්න වෙන්නම විපස්සනාවෙන්. හැබැයි කවදාකවත් ඒ විපස්සනාව සමතයක් ලබා නොගෙන කවදාකවත් දිලයට නෑමක් නෑ ප්‍රගතියක් නෑ ඒ විදිහට ගිහිල්ලා විපස්සනා මේරීමකින් තොරව ත්‍රිලක්ෂණ අවබෝධයක් නෑ නිවනක් නෑ එනිසා මේ දෙක අතර තියෙන ප්‍රායෝගික යෙදවුම එකිනෙක වටහා ගන්න තමන් භාවනා කරලා ඒකෙදි මතුවෙන දුෂ්කරතා දැක ගන්න ඕනේ ඒ දුෂ්කරතා කොයි එකත් භාවනාවේ පෙරවග ලකුණුමයි එකක්වත් අගදාන්නේ ඒක ඒ තාලෙට ඒ හගයන් ආඩම්බරයන් වලට සාපේක්ෂව කියා ගන්න දන්නවනම් අපිට තේරෙන පටන් අර ගන්නවා අපි ධර්ම මල්ලක ඉන්නේ. අනේ ඒ තමන්ටම මේ දේ දැක ගැනීමේ ශක්තිය ඥානෙ වැඩි කිරීමට කණ්ණාඩියක් වශයෙන් තමයි මේ සම්මා සමාධිය කියන එක විපස්සනා ධ්‍යාන පැත්තට දාලා ඉදිරිපත් කරන්න මට හිතුනේ. මම හිතනවා මේ කාරණා ටිකක් දැනට භාවනා කරන යන අයට තමන්ගේ ඉන්න පාර, තමන් ඉන්න තැන, ඒ වගේම පිටපොට ගිහිලා තියෙන ඒ බව තේරුම් ගන්නට ආලෝකයක් වෙනවයි කියලා.